අවසරයි කරුකටීතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දැන් ඉලක්කම් ක්‍රමයේ හැටියට මේක 105 වෙනි වැඩමුළුව කියලා සඳහන් වෙලා තියෙන්නේ 105 වෙනි වැඩමුළුවේ මේ වෙනකොට වැඩමුළුවට සම්බන්ධ වෙච්ච යෝගාචර පිරිස වෙනුවෙන් නිසරණවණින් සත්කාර තුනක් සිද්ධ වෙලා තියෙනවා විශේෂයෙන්ම ගිහි පිරිස් සීලයක පිළිටවලා තියෙනවා මූලික කමඨහන් පිළිබඳව දේශනකට ඇහෙන සකස් කළා සලස්සලා තිනෝ මේ ආයතනීය නීති සංග්‍රහය කාලසටහන අනිකුත් අවතුම් පැවතුම් පිළිබඳ හඳුනා දීමක් කරලා තිනවා. ඉතින් ඒ තුන පිළිබඳව කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තේරෙන්නේ නැති යමක් තියෙනවා නම් විස්තර අවශ්‍ය නම් අපි මේක වෙලාවක් කරගන්නවා සාකච්ඡාවේදී. තමයි මේ සමාදන් වෙච්ච සීලය පිළිබඳ දැනීමක් වටහීමක් තියනවාද? ඒක කරගැනීමේදී තියෙන අපහසුකමක්. එහෙම නැත්නම් මේ මූලික කමඨහන් වටහා ගැනීමේදී විස්තර විභාග අවශ්‍යද? එතන මේ දීලා තියෙන නීති රෙගුලාසි කරදරද වෙනස් කරන්න ඕනද නොතිරණයක් තියනවාද කියන්නේ. ඉතින් ඒක මේ වෙලාවේදී අපි ඇති කරගන්නේ කතාකච්ඡාවට ගන්නේ මේ එකිනෙකා කරන කතාවල් නතර කරන්නේ. එහෙම නැත්නම් ඒ අදාළ නැති කෙනෙකුගෙන් ප්‍රශ්න අහනවා එයාට උත්තර දෙන්නත් බෑ. මේ අනවශ්‍ය ප්‍රශ්නක් විතරයි. ඒ නිසා අවශ්‍ය නම් මේ වෙලාවේදී නගන්න පුළුවන්. ඊට අමතරව මේ අපි ගත කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ තවත් කෘත්‍ය දෙක තුනක් සිද්ධ වෙනවා. තමන්ගේ කමඨහන සම්බන්ධව භවනා කරනකොට මතුවෙන ප්‍රශ්න අපි මෙතෙන්දි මතු කර ගන්නවා. ඒක නිසා එකට පොදු කමඨහන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලක් කියලා කියතයි. ඊට අමතරව අපේ ආධ්‍යාත්මික ජීවිතයට අදාළ අපිට විසඳ ගන්න පුළුවන් ධර්ම ප්‍රශ්න තියෙනවා නම් ඒත් මෙතනදී අපි ඉදිරිපත් කර ගන්නවා. ඒකෝට අපි ඒකට ධර්ම සාකච්ඡාවක් කියනවා. ඒ නිසා මේක පොදු කමඨාන් සුද්ධ කිරීමක්, ධර්ම සාකච්ඡාවක්, ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් වශයෙන් උයි අපි මේ පැය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට මේ සම්බන්ධ වෙන අයට ක්‍රම දෙකකට සම්බන්ධ වෙන්න පුළුවන්. එකක් තමයි Tamanට අදාළ කාරණාව ලියලා ඒ ප්‍රශ්න පෙට්ටියට දාලා තිබ්බහම ඒක සභාගත වෙනවා. ඒකෙදි නමක් ගමක් හරිද කියලා අපි දන්නේ නැහැ. ඊට අමතරව පුළුවන් සභාව යන අතර වාරේ සැසිවාරේ යන අතර වාරේ Tamanට මේ ඉදිරිපත් කරන්න කියන්න තියෙන දෙයක් අත උසලා සංඥාවක් කරපුවම අපි මයික් එකක් දෙනවා අතට එතකොට ඒකට කතා කරපුවම සභාවටම ඇහෙනවා පටිගත කිරීමක් සිද්ධ වෙනවා ඉතින් ඒකත් එක ක්‍රමයක් සම්බන්ධ වෙන අයට සභාවට සාකච්ඡාට සම්බන්ධ වෙන්න ඉතින් මේ ටික මම අද ඉස්ලාම් දවසේ මතක් කරන්නේ විශේෂයෙන්ම අලුතෙන් සම්බන්ධ වෙන අයගේ දැන ගැනීම සඳහා පරණ තණ්ඩේක අලුත් දෙයක් නෙවෙයි. ඉතින් මේක මතක් කරාට පස්සේ මම කැමතියි දැන් මේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. ඉතින් මම ඉල්ලා හිටනවා අපේ ඊෂානෝනගේ මේ ප්‍රශ්න සභාගත කරන විදිහට එකක් කරගන්න. අවසරයි අපේ ගෞරවාර්ථ නායක ස්වාමින් වහන්සේ පළමුවන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී වරහන් ඇතුලේ ආනාපාන සතිය සිත සතියෙහි පිහිටවන විට උඩුකය ටිකෙන් ටික පිටුපසට නැමී යයි. කොපමණ සමතුලිතව සිටියද මෙය සෑම විටම සිදුවේ. මෙසේ සිදුවීමට හේතුව මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙනු මැනව. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. දෙක ආනාපාන සති භාවනාවේදී හුස්ම තුනී වී අවසානයේදී නොහැඟී යන තරමටපත් වේ. ඉන්පසු කළ යුතු දේ කුමක්දයි වටහා දෙනු මැනව. මේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ අතරත් පටලවිලක් තියෙන. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ ඉරියව්ව පිළිබඳව අසමතුලිතතාවයක්. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ භාවනා හොඳට ඉරියව්ව ප්‍රශ්නයක් නැතුව ගිහිල්ලා අරමුණ හොඳටම සංසිඳිච්ච එකක්. ඉතින් ඒක ඒ දෙක එක එක පැත්තකින් ප්‍රශ්නකට භාවනාවට බාධාවක් අනිත් පැත්තෙන් භාවනාවට භාවනා ඉදිරි ගමනක් ගැන සඳහන් කරනවා. ওই පළවෙනි ප්‍රශ්නේ කියනකොට මට මතක් වෙන්නේ වාඩි වෙලා ආනාපානට හිත දාන්න එපා. නිකන් ඉඳගෙන ඉන්න බව බලන්න. ඉතින් එතකොට පස්සට යනවනම් ඒ කියන්නේ ඉඳ භාවනා කරනවා කියලා භාවනා ඉඳගත්තාම ඉඳගෙන ඉන්නවත් බෑ කියන්නේ. ඕනට වැඩිය මේ ගොඩාක් මේ පෙළගස්සන්න ගියාම තමයි ওই ප්‍රශ්න මතුවෙන්නේ නිසා සක්මන් කරනකොට නිකන් ඇවිදින්න විනාඩි 5ක් විතර සක්මන් මළුවේ. වාඩි වෙලා පරියන්ක ඉන්න වෙලාවදී Tamanට නිකන් වාඩි වෙලා සමබරව සැහැල්ලුව විනාඩි 5ක් විතර ඉන්න පුළුවන්ද බලන්න. ඒ අතරමැද ආනාපානෙවත් පිම්බීම හැකිලිමත් මුලැමැදක බැලිල්ලවත් ඒ කරන්න ගියොත් තමයි අර විදිහේ විලෝපන මතුවේ. ඒ නිසා පුළුවන් තරම් ස්වභාවික කරණේ කරන්න. දෙවෙනි කොටසට යනකොට කියලා තියෙනවා ආනාපානේ සංසිඳුණාට පස්සේ බලන්න කොච්චර වෙලා Tamante සංසිඳිති අවස්ථාවට බාධා නොකර අලුතෙන් යමක් එකතු නොකර ඒ සංහිඳියාව පස්සම්භණය අත්දක ගන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් ඒකට කියන්නේ මේ සංවිධායට අනුග්‍රහ කරන්නයි අනුග්‍රහ කරන්නේ නමක් නොකර සිටීම. ඒකට මොනවා කරත් ඒක ඇවිස්සෙන නිසා ඒක ඇහැට මොනවා වැටුනොත් කැවෙනවා වගේ ඇල්ලතුර ඇර මේ වෙලාවට අපි ප්‍රතිපදාවෙන් ඇවිල්ලා යම් ප්‍රමාණයකට අරමුණ කීකරු කරගත්තා අරමුණ සංසිඳුණා කියලා දැනගෙන මේ සංසිඳිච්ච தත්ත්වේ Tamanට කොච්චර ඉන්න පුළුවන්ද කියලා ඉන්න පුළුවන් වෙලාව බලන්න ඒකට අනුග්‍රහ කරන්නේ ඒකට හොඳම වැඩේ තමයි ඒකට ලෑස්තිලා ගියාම කලබලයක් නැතුව වැඩි වේලාවක් ඉන්න පුළුවන්. ඒ ඉන්න තරමට කයේ හිතේ සුවසේවාවක් සමබර ගාවයක් Tamanට අත්දැක ගන්න පුළුවන්. අද දින මේක ටිකක් දිගයි ස්වාමීන් වහන්සේ අද දින උදේ මා පරයන්ක භාවනාවේ යෙදී සිටින විට ආශ්වාස ප්‍රශ්වාස දෙස බලමින් මානසිකාරයක් ගෙන යන විට අනාගතයේ මානසිකාරයට ආවිත අනාගතයක් නැති බවත් අතීතයට මානසිකාරය ගෙන ගිය විට එයත් නැති බවත් වර්තමානයට එන්නට නොහැකි වීම එම මොහොතේම වර්තමානය අතීතයේ වන බවත් නැවත නැවත අතීතයට අනාගතයට වර්තමානය මෙනෙහි කරමින් ඊට පසු කෙසේ හෝ කෙසේ කළ යුතුදයි මානසිකාරයේ විරවි සිටිනේ එවැනි අවස්ථාවක Tamanta පෙරට සමාවෙන්න එවැනි අවස්ථාවක තවත් පෙරට යා හැකි ක්‍රමයක් කියන්න. වරහන් ඇතුලේ මෙහි කිසිත් නැති හිස් බවක් දැනුනි. මේ වන විට ශරීරයේද නොදැනී ගොස්ය. ඒ පිසුදු නෑ තමන් මේ වාඩි වෙනාට පස්සේ තමන්ට මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දැකලාද නැත්නම් ඉරියව්වටවත් ය아가න්න බැරුව මේ ඇතුවිච්ච මානසිකාරයක්ද කියලා මේක පිරිසුදු නෑ. ඒ නිසා බොහොම සරලව ඉස්සලා ප්‍රශ්න කිව්ව එකම මම මතක් කරන්නේ වාඩි වෙලා ඉවරලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා එච්චරයි. එතකොට Tamanට තේරෙනවද බලන්න මේ වාඩි වෙලා ඉන්නකොට මේ වැදිලා තියෙන ප්‍රදේශය මම මෙතන ඉන්නවා. එතකොට ඒ දේ දැනෙනවා නම් ඒක අතීතයත් වෙන්න බෑ අනාගතයත් වෙන්න බෑ වර්තමානෙමයි. ඒකට මානසිකාරයක් අවශ්‍ය කරන්නේ මානසිකාරයක් අවශ්‍ය කරන්නේ ඊට වැඩිය සියුම්ව දිර්ගීලා ආස්වාද ප්‍රසආත වගේ යොමු කරුත් විතරයි. ඒ නිසා මෙතන ඉදිරිපත් කිරීමේ අත්දැකීම අත්දකපු දේ ඉදිරිපත් කිරීමේ ඉදිරිපත් කිරීමේ ක්‍රමයේ දෝෂයක් නිසා හරි අමාරුයි sannivedana වෙන්න. ඒක නිසා මට දැනගන්න ඕනේ මේ ඔය කියන විදිහේ මානසිකාර ක්‍රමයේ යට යන්න ඉස්සලා ඉන්න ඉරියව්ව පිළිබඳව පැහැදිලිකමක් ආදගතියක් ඇති වුණාද ආස්වාස් ප්‍රසවාසයේ හරහද මේක සිද්ධ වුණේ එහෙම නැත්නම් ඉඳගත්ත ගමන් මේ මානසිකාර ක්‍රමයක් විතරමද දිගට පැවතුනේ කියන එක මම කැමති ප්‍රශ්න දීපෙකන සභාවට ඉදිරිපත් වෙනවා නම් එහෙම නැත්නම් කරුණාකරලයක නැවත ඒ වෙච්ච පිළිවෙලට ලියලා ඉදිරිපත් කරනවා නම් ලේසි උත්තරයක් දෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. වාඩි වෙලා හිටියා. වාඩි වෙලා ඉන්නකොට වල වාඩි වෙලා අඟ දිහා බලාගෙන ඉඳලා ඊපස්සේ එක වෙලාවක් යනකොට මානසික කාර්යයක් නැත්නම් අනාගතයක් මොකද කියලා අල්ලගන්න ටික වෙලාවක් යන්නේ ඉස්සලා ප්‍රදේශයේදී තමන් ඉඳගෙන ඉන්න බව හෝ ආශ්වාසපශ්වාසයේ කියන ප්‍රകൃති අරමුණක හිටිය මතක තියෙනවා. එතකොට ඊට පස්සේ ඒ ප්‍රകൃති අරමුණ ගිවන් වුණාට පස්සේද ওই මානසික කාර්යක්‍රමේ පටන් ගත්තේ නැත්නම් ප්‍රകൃති අරමුණක පැත්තකට වෙලා මානසික කාර්යක්‍රමේ පටන් ගත්තා කියලාද කියන්නේ. පාඩි වෙලා ඉඳලා මිනිත්තු 5 10 අතර ගිහිල්ලා ඊට පස්සේ ඒත් පාඩි වෙලා ඉන්න බව දන්නවා. දැනගෙන ඉන්න වෙලාවක තමයි මේ මානසිකාරය ගෙච්චේ. ඔව් ඒකට තමන්ට මේ දෙකේදී වැඩියෙන් අවධානය ගිහී මානසිකාරයට නැත්නම් ප්‍රകൃති අරමුණ වෙන වාඩි වෙලා හිටිය කියන එකටද වැඩියෙන් අවධානය ගිහිලා තියෙන්නේ. මානසිකාරයේදී. ඔව් එතන තමයි තියෙන දෝෂේ අපේ හිත උඟක් කැමති මනෝ විකාර දිගේ යන්න අර ප්‍රകൃතිය ඇති හැටි දකින්න දේ හොඳට පෙනිපෙනි. ඒක නිසා මේ මානසිකාර දිගේ කොහෙ ගියත් අතරමා. ඒ වෙනකොට බුද්ධජානනාංශය සඳහන් කළා තියෙන්නේ මානසිකාර ක්‍රමී කරන දෙයක් නෑ. හැබැයි නිසා ඇදිලා යනවා. පුළුවන් වෙච්ච වෙලාවක ඇවිල්ලා ക്ഷേම භූමිය තැම්පත් කරන්න කියනවා. ආරක්ෂක භූමියේ ගෝචර භූමිය තැම්පත් කරන්න කියනවා. ගෝචර භූමිය තමයි Taman ඉන්න ඉරියව්ව හෝ ආස්වාස් ප්‍රසවාසයේ. එහෙම તો මානසිකාර දිගේ ක්‍රමේ යනවනම් ඒක ඒක විදියට කාලේ නාස්ති විල්ලක්. ඒ නිසා යෝගාවචරය එතකොට එක්ක මෙනෙහි කරන්න වෙනවා. දැන් ආස්වාස් ප්‍රසවාසයේ ඕපිම්බි මේ ඉඳගෙන ඉන්න ඉරෝ අපේ ඉන්නේ නෑනේ. හිතනවා හිතනවා හිතනවා හිතනවා කියලා මෙනෙහි කරන්න කියනවා. මේ මානසිකාරයේ අන්තර්ගතය රස විඳින්න එපයි කියලා. මම මගේ දැන් හිත තියෙන්නේ කායපත්සද්ධියේ කාය ප්‍රසාදයේ ආසල් ප්‍රසාදේ හෝ ඉඳගෙන ඉන්න යව නෙවෙයි මනෝ ප්‍රසාදයට ගිහිල්ලා තියෙන්නේ ඒ බව මෙනෙහි කරනවා මිස මේක අතීතද අනාගතද ප්‍රියද අප්‍රියද කියලා මෙනෙහි කරන දේ අන්තර්ගතයට හිත යනවයි කියලා කියන්නේ තවත් පියවරකින් අද වැටීම හිතනවා හිතනවා කියලා හෝ හිත පිට ගියයි කියලා හෝ මෙනෙහි කරන්නයි කියලා කියනවා. Tamanට තේරෙනවා නම් නුහුරට ඇදීගෙන යන ගතිය. මේකේ තේන විදිහට මේ අන්තර්ගතය මානසිකාරයේ අන්තර්ගතයට රුචි වීමක් වෙලා තියෙනවා. ඒක යෝගාවචර විසින් වළක්වා ගත යුතු අංශයක්. පුළුවන් තරම් හිත නැවත තමන් ගන්න ඕනේ තමන් මුලින් පනවගත්ත මේ සංගිවිසගත්ත මූල කර්මත්තාන. මානසික කාර්කමයට ගියොත් ඒකාන්තේ මේක වර්තමානයේ හිත ඇදලා දාන සමාධිය කඩන පරිපන්ත ධර්ම කියලා තමයි මේවට කියන්නේ. බාධක ධර්ම හැබැයි හරි රුචි. ඒ රුචිකත්වය නිසා ඇදිලා යනවා. ඉතින් ඕක මුල් දවස්වල ඕක හිටිනවා. පහු වෙනකොට තමයි තේරෙනවා මේ වෙලාවට මෙතෙන්යි ආරක්ෂක භූමියටයි ගත යුත්තේ. ගත්තනම් ඒකට උත්සාහයක් කරානම් මේ පිට ඇදීමට හේතු වෙච්ච හිතවිලි වල අන්තර්ගතය ගැන වැඩි රසයක් විඳීමක් වෙන්නේ නැහැ. ඒක මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඒක කඩලා දානවා. මේ මොකද ඒක අනිවාර්යයෙන්ම සතිය කඩන නිසා. ඒ නිසා මෙතන වෙලා තියෙන්නේ අන්තර්ගතයේට මේ අතීත හිතවිලි ආවොත් ඒක ඇති වෙන දෙයක් නෑ ඉස්සරහට වෙන දෙයක් නෑ කියලා අර එන මානසිකාරයට පොහොර දාලා තියෙනවා. ඒක වළක්ව ගන්න උත්සාහ කරන්න ඊගාසෙන්. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවෙන් පසු පරයන්කයට ගොස් ආනාපාන සති භාවනාව කරන ලදී. ටික වේලාවකින් හුස්ම රැල්ල නැති වී ගොස් ශරීරයේ සියලුම කොටස් කම්පණය වුණි. ඉන්පසු ශරීරයක් නැතුවක් මෙන් හැඟුණ අතර මහත් සැහැල්ලු සහ ප්‍රමෝදවත් ගතියක් තේරුණි. මනසටද ප්‍රීතිමත් භාවයක් දැනුණි. මෙසේ පැයක කාලයක් පමණ සිටියෙමි. මෙසේ එහිම රැඳීම සිටීම යෝග්‍යද ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නමුත් ඒක අපිට මනාපයි කියලා එක රැඳිලා ඉන්නත් බෑ. යම් ප්‍රමාණයක් සමාධියකට හේතු වුණා නම් ඒ සමාධිය උනට පස්සේ ඕකෙන් ගැලවෙනවා. ටික කියනවා නයි විෂයක් වැඩිච්චට පස්සේ විෂ ගල තිබ්බහම ඇඟේ විෂ තියෙනකන් ගල ඇදගෙන ගල වැටෙනවා. ඒ නිසා ගල දිගටම හිටින්නේ නැහැ විෂ තියෙනකන් තියෙනවා. ඒ වගේ ඇතිවෙච්ච සමාධියට යම් ප්‍රමාණයකටද අපි හේතු කරුණු සලසලා දීලා තියෙන්නේ ඒ සමාධිය හිටිය නතර වෙනවා. අපි නමුත් උත්සාහ කරන්න ඕනේ බාධා නොකර ඉන්න. ඉස්සරලා කෙනෙක් අහුවෙලාදී මම අර උත්තර දුන්නේ තමාදිගත් තැම්පත් වුණා නම් විවේක වුණා නම් එහෙම යන්න දෙන්න. හැබැයි ඒක කැඩුවයි කියලා කනගාටු වෙන්නත් එපා. අපිට ඕනේ වුණාට ඒක දික් කරන්නත් බෑ. ඒක හේතුවක් සහ ඵලයක් අතර සම්බන්ධතාවයක්. ඒක කැඩුනට පස්සේ මෙතෙක් වෙලා විවේකයේ හිටියා දැන් අසවල් අරමුණ ආවා කියලා ආලුතෙමුත් නෑ ආවට පස්සෙත් නවකයක් වගේ ඇති වෙච්ච අරමුණ දිගේ භාවනා කරන්න යන්න පුළුවන් නම් එහෙනම් Tamanට දවස පුරාම සෑහෙන සතියක් වඩන්න පුළුවන්. මේක දිගට පවත්වන්න පුළුවන්ද? පැවති යුතුයද කියන එක යෝගාවචරයගේ ආණ්ඩුමට්ටු ක්‍රමයේ යටතේ නිමේදී. අධිකාරී ශක්තිය යටතේ නිමේදී ඉන්නේ. මේ යෝගාවචරයට ඉල්ලීමක් කරනවා බාධා වෙන මුකුත් කරන්න තු පුළුවන් කල්පවත් ගන්න ඉන්නේ කියලා. ඒතකොට ඒකේ බාධාවක්. ඒකේ වැරද්දක් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින සක්මන් භාවනාවේදී পায় පොළවට වදින විදිය ගැන අවධානයෙන් සිටියද සිත වෙනත් අරමුණු වලට යොමු වෙනවා. ඒ අවස්ථාවේදී මම එතනම නැවතී නැවතත් සක්මන පටන්ගෙන පාදයේ පොළවට වදින විදිය නිරීක්ෂණය කරනවා. ගරු ස්වාමීන් වහන්සේ මේ ගැන පැහැදිලි කිරීමක් කරන දෙන කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය ඒකෙනාගේ මම කැමැති දැනගන්න මේ විදිහට බාධා සහිතව හෝ රහිතව පය දෙතට පය පොළවේ වදින දෙසට ඉති යොමු වෙච්චහම මොනද වැටුනේ කියන කාරණාව කියනවනම් මට ඉදිරියට තල්ලුවක් දෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මම රක්මන් භාවනාව කරනකොට පය සම්පූර්ණ පය පොළවට තියලා යන්නේ. එතකොට සම්පූර්ණ පයම පොළවේ වදින බව තේරෙනවා මට. ඊට පස්සේ ටිකක් දුර යනකොට හිත යනවා කොහේ හරි ඊට පස්සේ මට දැනෙච්ච ගමන් මම එතරම් නවතිනවා. ඊට පස්සේ ආපහු සක්මන ආයෙත් පටන් ගන්නවා මම. නැවත පටන් ගත්තට පස්සේ අර මුලින් වගේ සම්පූර්ණ පාදේ පොළවේ වදින හැටි තමයි තීරුම් ගැනීම බාධා විරහිතව කෙරෙනවද නැත්නම් හිත පිට ගියා කියන පශ්චාත්තාපේ හෝ වෙන දෙයක් නිසා ඉස්සල්ලා තරම් නවමු ගතියට නැවුම් ගතියෙන් කරගන්න බැරිකමක් තියෙනවා නෑ ස්වාමීන් වහන්සේ ආයෙත් මුලින් ඉඳන් අර විදිහටම හොඳට කරගෙන යනවා අර කමතක ගන්නවා එහෙමනම් අමතක වෙලා එහෙම නැහැ. ඒකෙන් කිසිම බාධාවක් වෙලා නැහැ. ඒකෙන් කෙලෙසයක් ඇති වෙලත් නැහැ. තිබිච්ච කෙලෙස හවෝතු වෙලා. ඒක නිසා නැවත පැමිණියාට පස්සේ නවකෙක් වාගේ, ආදුනිකෙක් වාගේ, ආධිකම්මික විපස්සකෙක් වාගේ ආයසරයක් පයතැබීමේ කටයුතු හිතියෝ ගන්න පුළුවන් නම් අර වෙච්ච වැරදි ගැන පශ්චාත්තාප වීමක් ගැන බුදුරජාණන්සේ කිසි තැනක අපට කියලා දෙලා නැහැ. අපිට තියෙන ඊගාව අවස්ථාවේදී නැවත මේ දැන් ඉපදිච්ච කෙනෙක් දැන් භාවනා කරන්න ආපු කෙනෙක් දැන් සක්මන් කරන්න පටන් ගත්තා වගේ නැවතත් බලන්න ඕනේ. හැබැයි එතෙන්දී මේ ලියුමේ නැති මම මේ අහපු ප්‍රශ්නේ Tamanගෙන් අහගන්න ඕනේ. পায় නැවත නෑ හිත නැවත পায়ට ආවනම් වැටහිච්ච දේ ලියුමට ඇතුල් කරන්න. නැත්තම් නිකන් මල්ලෙන් ගහිලා තියෙන්නේ. මට වැටුනේ මේ පොළව විලිඹෙන් පටන් අරගෙන මේ තෙර වෙන ගතිය, එහෙනම් මුළු পায়ම තෙරපෙන ගතිය, නැත්නම් පොළවේ සීතල ගතිය, නැත්නම් පොළොව නිශ්චලයි, পায় චංචලයි ගතිය මොනවා හරි වැටීමක් තියෙනවනේ. පොළවේ සම්පූර්ණ পায় වදින ගතිය දැනෙනවා. ඒක හරි මම මේ දෙන්නේ නිදර්ශන එකක්. ඒ ටික වார்த்தාවට ඇතුළත් ගත නොකර තිබීම ප්‍රධානම ලකුණු කැපෙන පොයින්ට් එක කියලා මම එතකොට අර සිත ගිය වෙලාවට එතන නවතින එක ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම ඒ කරලා තියෙන හැම එකක්ම සාර්ථක වෙච්ච නිසා තමයි පස්සේ ආපහු ඉත ආවට පස්සේ අරමුණට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ සඳහා යම් උපක්‍රමයක් තමයි කරාද මේකේ ඔක්කොම හරි කියන්නේ. මොකද නැවත ආවට පස්සේ අලුතෙන් කරගෙන යන්න පුළුවන්. එච්චරයි අපිට හම්බෙච්ච ලාභය. ඔක්කොම දහංගට අපි දාන්නේ නැවත හිත ආපු ගමන් අලුතෙන් පටන් ගත්ත කෙනෙක් වගේ කරන්න. හැබැයි කරන්න පුළුවන් කියන්න එපා. මොනවද දැක්කේ කියලා කියන්න. පය තියෙනකොට මුළු පය තිබුවා. නැත්නම් මොන දෙයකින් හරි නැවත මම ප්‍රകൃතියට ආව සතියට ආව අප්‍රමාදයට ආවයි කියන මේ ලකුණු ටික උකහා ගන්න බැරි නම් උකහාගත්ත ලකුණු ටික වார்த்தාවට ඇතුල් කරන්න බැරි නම් එහෙනම් ඉතින් ලකුණු කැපෙනවා. ඒ කියන්නේ පාඩම් කරලා තිබුණාට කෙරුවට විභාගයට ලීවිලා නැහැ. ආන ඒතර ඒ ටික හරියට දකින්න එකක් දැකලා මේ විදියට වාර්තාගත කරන එකත් අපි භාවනා චිර 50කට වැඩිය තියෙන උතන. වෙච්ච දේ වෙච්ච හැටියට කියන ගතිය. ඒක උංගක්ම දුර්වලයි. ඒක මේ මේ උසාවියට ගිහිල්ලා අහගෙන ඉන්න කමඨාන් සුද්ධ කරලා අහගෙන ඉන්න යන්නේ කොහෙද මල්ලේ පොල්. ඉතින් අපි දවස් දෙක තුනක් ගියාට පස්සේ පුළුවන් තරම් ආයේ හරිගස් හරිගස්සා කියනවා ඔය අනම් මනන් අරියයි බල්ලයි කතා මොකුත් ඕනේ අරමුණට හිතාවන මොනද වැටුනේ අරමුණ හිත පිට ගියා නම් මොන දෙයකටද පිට ගියේ ආන්න ওই ටිකට කතා කරන්න පටන් ගත්තොත් මේ රිට්‍රීට් එකෙන් පස්සේ ගෙදර ගියාම මොනවද තේරෙන්නේ අපි කතා කිරිල්ල අඩු කරන තරමට ලාභයි අපි මේ කතා කරනවා කියලා කරන්නේම වල් පල් මයි එහෙම නැත්නම් සම්පප්පලාව ඒක කොච්චර ඇබ්බැහි වෙලාද කියනනම් ඇත්ත කියාගන්න මතක නැතිලා ඇත්ත කියවෙන්නෙම නැහැ ඉතින් මේ කමඨාන් සුද්ධ කිරීමේදී කරන්නේ හරියටම මේකයි අරමුණ මෙනෙහි කිරුවේ මේමයි වැටුනේ මේමයි කියලා ඒතරතුරු ඇතුල් කරනවා. ඒක මම කියන්නේ මේ ලියපොඩියෙමනේ ඌ ඇතුල් කරලා තිබුණේ නැහැ. ඒකයි මට ප්‍රශ්න අහන්න සිද්ධ වුණේ. අනිත් දවසේ වෙනකොට ඒ නැවත අරමුණට ආපු වෙලාවකෝ මුලින් අරමුණට ගිය වෙලාවදී ඕ අරමුණ Tamanට වැටහිච්ච හැටි මේ ලිපියෙන් තුනෙන් එකක් ගත කරන්න ඕනේ ඒකට කියලා මතක තියාගන්න. ටිකක් දිගයි ස්වාමීන් වහන්සේ. ගරුතර ස්වාමීන් වහන්සේ පැයක පමණ සක්මණෙන් පසුව පරයන්කයට ගියමි. මෙහිදී හුස්ම රැල්ල දෙසට සිත යොමු කර එහි සෑම පැතිකඩක් දෙසම බලා සිටියෙමි. ආශ්වාස ප්‍රශ්වාසයට සාපේක්ෂව දිග බවත්, වියලි බවත් ආශ්වාසය ප්‍රශ්වාසයට සාපේක්ෂව දිග බවත්, වියලි බවත් වැටහුණි. නොබෝ වේලාවකින් එනම් මිනිත්තු 10ක් 10කින් පමණ එය තුනී වී නැති වී ගියාසේ දැනුණ අතර අත් දෙක හිරිවැටි එය නැතුවසේ හැඟුනි. මේ අතරම මොහුනේ සහ ගෙල වටා ඊතා සිව්මන්දමට නලියන බවක් තේරුණි. ටික වේලාවකින් කාලය සහ අවකාශය ගැන කිසිම හැඟීමක් නොතිබුණ අතර හදිසියෙම අතදිගේ කූඹියක් දුවන බව තේරී කැසීමට සිතුනි. රූප කර්මස්ථානයකින් නාම ධර්මයකට යන විට ඒ දිහා බලා සිටිය යුතුයද නැතිනම් නැවත ආනාපානයට සිත යොමු විය යුතුයද යන්න කාරුණිකව පහදා දෙන්න මෙන් ඉතා ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව පතන අතර මේ ආත්මයේදීම නිවන් සාක්ෂාත් කිරීමට ලැබේවායි පතමි. පිරුවන් සරණයි. මේ අවසාන අහන ප්‍රශ්නේ මේ අනිකුත් ලියලා තියෙන රචනෙට අදාළ නැතුව වගේ රූප කර්මස්ථානක ඉඳලා නාම කර්මස්ථානට මාරු වෙනකොට කොහොමද මෙනෙහි කරන්න ඕනේ කියන එක වගේ තමයි මට තීරණේ ප්‍රශ්නේ. ඒකයි මේ මුලින් කියපු තොරතුරු ටිකයි ගලපලා පොඩ්ඩක් දෙනවනම් ඇයි මේ ප්‍රශ්නේ මතුනේ කියලා එහෙනම් මට පුළුවන් සාකච්ඡාවට ගන්න. කැමතිද මේ ප්‍රශ්න ලියපු එක්කනා මේ මොකද්ද මෙතන රූප කර්මස්ථානේ කියන්නේ මොකද්ද මෙතන නාම කර්මස්ථානේ කියන එක පොඩ්ඩක් විස්තර දුන්නා නම් මට පුළුවන් සාකච්ඡාවට ගන්න. නමුත් මෙතන ඒක කියවිලා නැහැ. කැමතිද මේ සාකච්ඡාවට ගරු කිරීමක් වශයෙන් මොකද්ද මෙතන නාම කර්මස්ථානේ කියලා තමන් අදාහගන්නේ මොකද්ද රූප කර්මස්ථානය කියන එක කියලා දෙනවනම් එහෙම නැත්නම් අපි මේ ප්‍රශ්නේ කල් තියනවා. අනිත් දවසේ විස්තර සහිතව. ඉස්සරයි ස්වාමීන් වහන්සේ මම මූල කර්මස්ථානයේ හැටියට මූල කර්මස්ථානයේ රූප කර්මස්ථානයේ හැටියට මම ආනාපාන සතිය හිටියේ. ඊට පස්සේ ඊට පස්සේ අර වේදනාවක් තේරුණා. ඒ අර කුඹියක් යනවා වගේ ඇත්තටම ඒක ශරීරයේ හැමතැනම දුවනකොට ඒක අර අනිත් අරමුණ නැති වුණා. ඉතින් එතෙන්දී ආපහුව අපි ආනාපාන සතියට එනවද නැත්නම් ඒ අර අර වේදනාව ඔස්සේ ඒක දිහා බලන් ඉන්නවද කියන තැන පොඩි ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔය එතකොට ආනාපාන හිටියා දැන් මේ කූඹියක් ආපු නිසා වේදනා හරි සංඥා හරි රූප හරි මොනවාරි ආවයි කියමු මේ බව මේ හැලෙත් ආඩුව තියද්දි දඟලද්දි සතියට මොකද උනේ කියලා හිතන්නේ කැඩිලාද නැත්නම් සතිය ඒකාකාරී පැවැත්මක් තිබුණාද සතිය තිබුණා හැබැයි අර එතෙන්දි අසන්න ගිය වෙලාවේ කැඩුණා සතිය තිබුණා දිගටම අර හුඟක් විතර අර ඇඟ තේරුණෙත් නැහැ කිසිම දෙයක් තේරුණේ නැහැ කොහෙද හිටියේ කියලාවත් තේරුණේ නැහැ හැබැයි අහම්බෙන් මේක ඇත්තටම බැලුණා ස්වාමීන් වහන්සේ කතලට කුඹියෙකුත් හිටියා. හරි ඒක කුඹි නෙවෙයි යකේ කෙඩිය ප්‍රශ්නයක් නැහැ. මට බය ලෝක මට කනගාටු කුඹිය ගැන. මේ කුණු වංචස්කන්ධයකට ඌ ගිහිල්ලා විඳපු කරදරේ. ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ආනාපාන ඉඳලා මේකට ගියයි කියලා සතිය කැඩුන්නේ නැතිනම් ඇයි මෙතන ප්‍රශ්නේ? මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නයක් අවශ්‍ය වෙන්නේ නැහැ නේ. අපිට ඕන කරලා තියෙන්නේ අරමුණු වෙනස් වීම හෝ ඉරියව් වෙනස් වීම නෙවෙයි සතිය පැවැත්වීමනේ. ඒක නිසා අනපාණ්ඩ යන්න ඕනද මේකට යන්න ඕනද කියලා ඇයි මේ ලස්සනට වැඩ කරන උදව් කරන සතියට හිරියර කරන්නේ? ඇයි මේ කරදර කරන්නේ? ඇයි මේ අරියාදු කරන්නේ? අපි මේ සියලුම ප්‍රයත්න අපි කරන්නේ මේ සතිය පැවැත්වීම. ඒක අපිට ආස්වාද ප්‍රසආසය වෙන්න උනන් ආස්වාදය වෙන්න උනන් ප්‍රසආසය වෙන්න උනන් කූඹියක වෙන්න පුළුවන් වේදනාව වෙන්න පුළුවන් ඕන දෙයක වෙන්න පුළුවන්. ඒ ටික ඔක්කොම තියෙනවා නම් මම මේසින් කොයි එකටද යන්න ඕන කියලා අලුත් ප්‍රශ්නයක් මතු කරන්න ඕනේ නෑනේ. මොකද සත්‍ය කෘත්‍ය සම්පාදනය කරලා තියෙනවනේ. ඔය ඒ විදිහට මම චෝදනා කරුවොත් නැවතත් ඇයි මේ ප්‍රශ්නේ අහන්න හිතුනේ කියන්නේ මම අහනවා ආයෙත්. මං චෝදනා කරනවා මේ සත්‍ය ලස්සන තියුණා තමන් දැන් වර්ථ පාර කරනවා. බාහිරගෙන කියේ ඇයි මේ ප්‍රශ්නේ අහන්න හිතුනේ? මොකද ඒක දිහාම සමහරක් වෙලාවට වේදනාව මම දැන් මෙතන කියලා ඉන්න අවස්ථාවේ මට තේරෙනවා වේදනාව. එතෙද්දි මම ඒක දිහා බැලුවා මෙහෙම මේකක් නැති. මේ අවස්ථාවේ මට ටිකක් පැටලුණා ස්වාමී. පැටලුණ වෙලාවේදී සතිය කැඩුණ නැති බව දන්නවනේ. ඉතින් එහෙනම් පැටලිලා තියෙන්නේ සතියට අදාළ පටලවිල්ලක් නෙවෙයි. සතියෙන් පිට මොකක් හරි එක පටලවිල්ල. ප්‍රධාන දේ ලකුණු ලැබලා තියෙනවානේ සතියේ Tamanට සම්පාදනය කරලා තියෙනවා තමන් සතියට උදව් කරලා තියෙනවා. ඒක පැවැත්මක් තියෙනවා දැන් වික්ත ප්‍රතිබලව කියදැයි සතිය ගැටලා නැහැ. ඉතින් වෙන මොකද පැටලුනේ? වෙන මොකකින්ද සැකේ පහළ වුනේ? වෙන මොකකින්ද අනිශ්චිතතාවය පහළ වුනේ? වේදනාව මට ඒක ආපු නිසා ඇසිල්ලක් ආපු. ඇඟක් තියෙන කිසිම කෙනෙකුට ඒ චෝදනාව කරන්න බෑනේ වේදනාව හිතන්නේ නැඟ තියෙන වෙන මොකටද? ගහකට කොලකට ඒක කියත හැකි. ගලකට කියත හැකි. අයියක්ද ඉන්නේ. මට කොහෙන්ද වේදනාවක් එන්නේ? මට වේදනාස්කන්ධයක් නැහැ නේ කියලා. අපි පින් කරලා ගත්ත වේදනාස්කන්ධේ තියෙන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කසපාරවල් 300 300 දෙනවා. උදේට 300, දවල්ට 300, රාත්‍රීට 300. ඉතින් වැරදි කරු මිනිහට ඉතින් කසපාර දෙනකොට ඉතින් රජුරන්ට බැල වැඩ නැහැ. මෙතන ආවේ ඇයි කියලා හිතන තරම් ඒ තරම්ම අමන වෙන්න එපා, මෝඩ වෙන්න එපා. මේ ශාරීරික කියලා කියන්නේ වේදනා ශාරීරික පතුලක තියෙන දෙයක්. හැම වෙලාවෙම මේ ශරීරේ පණ තියෙන බව දැනගන්න වේදනාව හරහා තමයි. ඒ නිසා ඇයි මේ වේදනාව ඇයි වේදනාව නාවේ කියලා අහන්න අපිට අයිතියක් නැහැ. ඒ නිසා මගේ උත්තරේ තමයි මේ වෙලාවේ සතිය පැවතුනා නම් තමයි සැක කරලා තියෙන්නේ ප්‍රපංච නොකළ යුතු තැනක ප්‍රපංච කරන වැඩක්. අනවශ්‍ය විදිහට මේ ලස්සනට යන සතියේ කකුල් මාට්ටුවක් දානවා. හරි ආදුවක් දාලා. එහෙමනම් අනිවාර්යයෙන්ම තමන් අංජබජයි. අපිට ගිතා ගන්න තියෙන මේ සතිය ඉස්සර වෙලා තියෙනවනම් මොනම දෙයක්ක ප්‍රශ්න කරන්න එපා. අනික ඕන දෙයක් අප කරන්න. මොකද සතික්වා හම්බෙ කිව්වේ සබ්බත් එකක් වදාමි කියලා සර්වචන්සි දේශනා කරනවා. මහන්නේ සතිය සියලු තන්නේ අපේක්ෂා කරන සියලු සම්පත් සලසලා දෙනවා. එයා නිර්පද්‍රිතව ඉන්නවනම් අනිත්‍යව ගැන එච්චර කරදර නොවුනට කරන්නේ. දෙවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේ මෙන්ම සමහර අවස්ථාවල සක්මන් භාවනාවේදීද සිත භාවනාවෙන් පිටපැන වරහන් ඇතුලේ අසතිමත් වී ඇත. නමුත් සිත වෙනත් අරමුණක් අල්ලාගෙනත් නැත. නිින්ද ගියාදෝ කියා සැකයක් ඇතිවේ. ඒත් භාවනා කරන අතර නිින්ද යන විට ඒ බව හොඳින් වැටහි. මේක මොන වගේ අවස්ථාවක්ද? මගේ විකාරයක්ද? මේන් අකුසලයක් වේද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැප ලැබේවා. අපිට මේක කුසල් අකුසල් කරන්න විනිශ්චය කරන්න ඉස්සර වෙලා මේක නිතර නිතර එන එකක් නම් විපස්සනා එක න්‍යාය ධර්මයක් තියෙනවා විපස්සනාදී කවමදාකවත් කිසිම දෙයක් හදිසියෙ සිද්ධ වෙන්නේ විපස්සනා සිද්ධ වෙන්නේ ජවනිකා රාශියකින් ඒකයි අපිට මේ පටිච්චසමුප්පාදේ තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මේ හිත සංගවි ගැනීම එක්ක නොදැනී යෑම නින්දද නැද්ද කියලා කල්පනා වෙන එක එක චිත්තක්ෂණයක් හෝ එක සිද්ධියක් නෙමෙයි. මේක පියවරෙන් පියවරට වෙන එක. ඒ නිසා මේ වගේ දෙයක හැඩය අල්ලගෙන තියෙන එකම ක්‍රමය තමයි මේකට ලෑස්ති වෙන පෙරමග ලකුණු අල්ලන්නේ. දෙජාන්සේ සඳහන් කරලා තිනවා ඉරණකින් ඉස්සෙල්ලා සූර්යස්ස බික්කවේ උදියතෝ ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං නදිදං අරුණුග්ගං මහණෙනි ඉර නගින්න ඉස්සලා ඒක පූර්ව නිමිත්තක් පෙන්නනවා පූර්වාංගම වෙනවා අරුණ අරුණ ආවට පස්සේ දන්නවා නේද මේ ඉර නැග්ගයි කියලා ඒ නිසා මේ හැම කටයුත්තක්ම හටගන්න හැටි දැකීම තමයි ප්‍රශ්නට උත්තරේ අපි ආස්වාසිය දකිනකොට ආස්වාසිය හටගෙන ඉවරයි ඒ නිසා අපි හටගත් ආස්වාසිය දිහා බලලා ඊට පස්සේ සතිය සතිපත්තහණයක් බවටපත් කරනවා මේ මේ දැනෙන්න මේ මට දැනෙන්න පේන දැනෙන ආනාපානයේ ආස්වාසිය දැනෙන්න ඉස්සෙල්ලා තිබුණ මොන ප්‍රകൃතියද කියලා දැනගන්න. එතෙන්ට යන්න යන්න ගියාම ඒක අල්ලන්න පුළුවන් ගතියක් එනවා සංවේදී භාවය වැඩි වෙනවා. දැනෙන ආනාපාන දැන්න දැන්න ආනාපාන ගොරෝසු හිතට දැනෙන්නේ. ඊට ඉස්සෙල්ලා අවස්ථාව. ඒ වගේ තමයි අපිට දැනෙන නිින්දක් නොදැනියමක් තියෙනවනම් ඕකේ එnde ඉස්සෙල්ලා අවස්ථාවක් තියෙනවා. ජවනිකාවක් තියෙනවා. ආන්නේ ටික දැනගන්න පුළුවන් නම් අපිට මේක කෙලෙසයක්ද නැද්ද මගේ විකාරයක්ද නැත්නම් ප්‍රകൃතියක්ද නැත්නම් ඇත්තට සුද්ධ ධර්මතාවයක්ද කියලා දැනගන්න පුළුවන් ඒ නිසා මේක අනුපස්සනා කරන ගමන් මේ தത്വයට එන්න පෙරමග ලකුණු කුබ්බ නිමිත්ත පූර්වාංග වෙලා තියෙන මොකද්ද කියලා බලන්න එතකොට Tamanටම මේක ලස්සන කමටහනක් වෙනවා තරහ යන කෙනෙක් ඉන්නවනම් තරහට පූර්වාංග පූර්ණ නිමිත්ත බලන්න ආසාවක් කරනවා නම් ආසාව බලන්න මේක දින්නේ මෝහයක් නිදිමත ගන්න. නිදිමතට මොකද්ද මුල් වෙලා තියෙන්නේ කියලා දැක ගන්න අසුලෝ යනකොට ඒක වෙන විදිහකට විස්තර කරනවා. දැන් භාවනා කරන්නේ මේ නිදිමත හෝ සිත සංග වී ගන්න පිළිභාවනා බව පිළිබඳව සූදානමයි. අපේක්ෂාවෙන්. ඉස්සල්ලක දක්මුක්කක් බයක් නේ. දැන් මේක එන්න මම එනකන් යන්නේ කියලා ඒකේ දක්වන ආකල්පයේ වෙනස ඒකට ලෑස්තිලා යන්නේක එදාට සම්පූර්ණයෙන් ওই කතාව වෙනස්. ඒක නිසා අනිත් දවසේ භාවනා කරනකොට ඔකට ලෑස් වෙලා යන්න ඔගේ පූර්ව නිමිටි පෙරමග ලකුණු අල්ල ගන්නවා. මෙයා කොයි වෙලාවකරි එනවා මම අල්ල ගන්නවා කියන අදහසින් යන්න එක සැරින් නම් බෑ. දහස්වර කරනකොට Tamanට දැනගන්න පුළුවන් වෙයි. එතකොට කීයගේ කෙලස්ද නැද්ද? ප්‍රകൃතියක්ද විකෘතියක්ද? භාවනා දියුණුවක්ද නැද්ද කියලා කියන්න බුණ නිසා මේකට ලෑස්තිලා යන්න කියන එක තමයි කෙටි උත්තරය. ස්වාමීන් වහන්සේ පරියන්ක භාවනාව, සක්මන් භාවනාව ගැන දිග විස්තරයක්. පිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව මම ආනාපාන සතිය මූලික කර්මස්ථානයේ ලෙස ඉදිරියෙන් තබා ගතිමි. හුස්ම රැලි කිහිපයක් බලන විටම ආශ්වාස ප්‍රශ්වාසයේ තුනී වී ගියේය. වෙනකොට හඳුනා ගැනීමට නොහැකිය. දැනෙනවා දැනෙනවා යයි මෙනෙහි කෙලිමි. මෙසේ විනාඩි 15ක් පමණ සිටිනා විට හුස්ම නාසිකාග්‍රයේ අසරණව මුළු ශරීරය පුරාම දැනුනි. ආශ්වාසයේදී ක්‍රමෙන් ශරීරයේ දිගේ පහළට දැනීමක් ගමන් කරන වාසේ දැනේ. නැවත ප්‍රශ්වාසයේදී එලෙසම ඉහළට ගමන් කරයි. මේ අතර පිටින් ඇසෙන විවිධ ශබ්ද කෙරෙහි හිත යොමු වෙයි. නමුත් මූල කර්මස්ථානයට බාධාාවක් නොවේ. ඒවා කෙරෙහි දේශයක් හෝ ඇලීමක් නැත. පිටින් විටින් විට ශරීරයේ ඉහළ කොටස ගැස්සී ඉදිරියට තල්ලුවේ. මේ වාර 12ක් පමණ ඇතිවිය. නමුත් සතියෙන් සිටිනේ තවද හිස තුල කම්පන දැනුනි. එවිට තත්පර 12ක් 15ක් පමණ හිස ගැස්සෙනවා දැනුනි. මේ අත්දැකීම වාර 7ක් 8ක් වරින් වර ලැබුණි. පරයන්කේ පටන්ගෙන විනාඩි 45ක් 50ක් පමණ යන විට ශරීරයේ ස්පර්ශ වී තිබෙන ස්ථානවල තද ගැටි වැටහුණි. පපුවේ පාදවලත් මස් පිඩු තද වෙනසේ දැනේ නැවත ලිහිල් විය. සතියට බාධාාවක් නොවිය. පැයකට පමණ පසු පර්යන්කෙන් මිදුණෙමි. සක්මන් භාවනාවක් කියවන්නද ස්වාමීන් වහන්සේ? කොහොම මේකෙත් ප්‍රශ්නයක් නගලා නෑ වார்த்தාවක් විතරයි තියෙන්නේ. සක්මන් භාවනාව ඇතුළත රණපැදුරේදී මුලදී වම දකුණ වශයෙන් මෙනෙහි කෙලිමි. වම තබන විට පාදයේ විලුඹ විලුඹ මුලින්ද ඊළඟට මාපට ඇඟිල්ල දෙසින් පොළවේ හැපි කුඩා ඇඟිල්ල අන්තිමට පොළවට තදවන බවද නමුත් දකුණු පාදයේදී මුලින් විලුඹත් පාදයේ ඉදිරි කොටස කුඩා ඇඟිල්ල දෙසින් පොළවේ ගෑවි අන්තිමට මාපට ඇඟිල්ලත් ස්පර්ශ වෙන බව දැනුනි. විනාඩි 15කින් පමණ පාදය ඔසවනවා, තබනවා යයි මෙනෙහි කෙලිමි. වම් පාදයේ දන හිසෙන් හොඳින් නැමෙන බවත්, දකුණු පාදයේ ඇදී යන විදියත් නිරීක්ෂණය කෙලිමි. විනාඩි 15කට පමණ පසු ඔසවනවා, යවනවා, තබනවා ආකාරයට මෙනෙහි කෙලිමි. මෙහිදී පාදය ඔසවන විට සැහැල්ලුවත්, තබන විට පොළවට තදවන බවත් නිරීක්ෂණය කෙලිමි. සිතිවිලි ආවත් මූල කර්මස්ථානයේ සතිය පීඨන බව වැටහුණි. විදේක දකුණු පාදයට පොළවේ ස්පර්ශය රළු බව, වම් පාදයට සුමට බවක් දැනුනි. තවත් පිටකදී ශරීරයේ උණුසුම් වන බවත්, මස්පිඩු තද වී නැවත ලිහිල් වන බවත් නිරීක්ෂණය කෙලිමි. ගරුතර ස්වාමීන් වහන්සේ මේ අත්දැකීම් අනුව මගේ භාවනාව නිසිමග යන්නේදයි පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා නිවන් අවබෝධ වේවා ඔය මේකේ විස්තර හොඳට ලියවිලා තියෙනවා. නැත්නම් ඉදිරිපත් කරලා තියෙන හොඳයි. මේකදී එක තැනක අහනකොට මට හිතුණා මෙන්න මෙහෙම මතක් කරන්න කියලා ඒ ආශ්‍රව ප්‍රසවාසය බලනකොට මේ නාසිකාග්‍රේ විතරක් නෙවෙයි මුළු ඇඟේම වගේ මේකට සම්බන්ධ sannivedana පේන්න පටන් ගත්තා. ඒක නිකන් බලාපොරොත්තු වෙච්ච නැති එකක් වගේ ලියලා තියෙන්නේ. නමුත් ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා යම් කෙනෙක් ආනාපානෙ දැක්කයි කියලා කියනවනම් ඒකේ 11 ආකාරයෙන්ම දැක්ක කෙනෙකුට විතරයි අයිතිවාසිකමක් තියෙන්නේ ආනාපානෙ දැක්කයි කියන්නේ. එහෙම නැතුව ඒකේ ආංශිකව කොටසක් වශයෙන් දැක්කට භාවනාවේ සම්පූර්ණ වීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒකට ආනාපානී අතීතනාගත වර්තමාන කියලා අවස්ථා තුනක් පැතිකඩ තුනක් තියෙනවා. ආයේ ගොරෝසු ආනාපානිචා සියුම් ආසානාපානි කියලා දෙකක් තියෙනවා. ඉතින් මේකේ කියලා තියෙනවා ඒකත් ටික වෙලා කරනකොට ආනපන සියුම් උනායි කියලා කලින් ගොරෝසුයි. ආයෙත් කියනවා අජ්ජත් බහිද්දා කියලා එකක්. ඇතුළත ආනපානෙ හොඳටම තමන්ගේ ඉඳ ගන්නකොට හිතාගත්ත කය ඇතුළේ තියෙනා වගේ පේන්නේ. තව සමහරලාට පිටින් පේනා වගේ පේන්නේ. ඒක සාමාන්‍ය මනෝ විකාරයක් වගේ තමයි භාවනා කරනකොට පේන්නේ. නමුත් ਸਰවචනසේගේ ඉගෙනීමේ ඒකත් එක ආකාරයක්. ආයේ ශාන්තිගේ ධූරය කියලා එකක් තියෙනවා. ආනපානෙ එන්නේ එන්නේ ළඟ වෙවි ළඟ වෙවි ඇතුළට කියලා බහිනවා. සමහරට එළිය සිද්ධ වෙනවා. එතකොට මේ අජත්ත බහිද්ද ભેදේ නැතුව යනවා. ආනපනේ සිද්ධ වෙනවා බලාකුලක වගේ. එහෙම නැත්නම් ප්‍රිය අප්‍රිය අවස්ථාවල් ඉතින් කොයි එකටවත් බාධා කරන්නේ නැතුව විවෘතව සාදරව භාවනා කරනවා නම් ඒ පේන කොයි ආකාරයක් ආවත් අපිට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ අපිට සැකයක් උපදවන්න විදිහක් නැහැ මොකද අපි අනිත්‍ය සංඥාවෙන් භාවනා කරන්නේ මේක විය යුතුයි මේක නොවිය යුතුයි කියන නිත්‍ය සංඥාවක් නැහැ ඉතින් මේ තියෙන වාස්තව හැටියට බලනකොට හොඳ තොරතුරු ටෝගයක් දැකලා තිනවා. තව දකින්න තොරතුරු ටෝගයක්ත් තියෙනවා. ඒක අංග සම්පූර්ණ කිරීම සඳහා එකම ගති ලක්ෂණය යෝගාවචරයෙන් අවශ්‍ය කරලා තියෙන්නේ ලෑස්ති වෙලා යන්න අනිච්ච සංඥාවෙන් යන්න විවෘත මනසකින් යන්න භාවනාදී ඕනම දෙයක් ඕනම දෙයක් වාට පරිවර්තන වෙන්න පුළුවන් මොනම දෙයක්වත් නොවිය යුතුයි කියලා එකක් නැහැ අන්නේ වෙන දේ සතියෙන් බලන්නේ එකයි තියෙන්නේ ඒ නිසා දැන් පොට පෑදිලා තියෙන්නේ තව මීටත් වඩා සමීපව උත්සන්නව ආසන්නව මේ අරමුණ නිරීක්ෂණය කරන සක්මණේදී පරියන්කේ දෙකේදී මේ එතකොට මේකේ ඒ ක්‍රියාශක්තිය භාවනා ගැම්ම අනිවාර්යයෙන්ම වැඩෙන්න ඉඩ තියෙනවා වැඩෙන්න කිට්ටුයි කියලා පේනවා ඒක තමයි මට මතක් කරන්න තියෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවට ආධුනික මා මූල කර්මස්ථානයේ අනුව මට උදරයේ පිම්බීම හැකිලිම යාන්ත්‍රණයට ප්‍රකට විය. එය යම්කිසි තදගතියක් සහිතව මඳක් ඉදිරියට ඉස්සීමක් මෙන් දැනුණ අතර එහි නිදහස් වීමක් ඊළඟට වැටහුණි. එයට හැකිලීමයි දැනගැතිනි. පිම්බීම හැකිලීම වාර 3කදී පමණ සිත වෙනත් අරමුණකට ගියේය. එහෙත් නැවත මූල කර්මස්ථානයට පැමිණීමේ මෙසේ කිහිප වතාවක් දිගටම සිදුවිය. මා මූල කර්මස්ථානයේ සිත යොදවීමට ධෛර්යගත් වෙමි. නමුත් සිත රඳවා ගැනීමේ දුෂ්කරතාව හමුවේ මෙය ඉදිරියට ගෙන යන්නේ කෙසේද? කුමක් කරන්ද ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. මේ දීලා තියෙන තොරතුරු අනුව පාරවල් දෙකක් පෙන්වන්න පුළුවන්. එකක් තමයි මේ පිම්බීම හැකිලින් වාර ගන්න එක දිගට බලන gati වැඩි කිරීමට මෙතන තියෙන තුනක් විතර බලන්න පුළුවන් දැන්නමත් කියලා. හතරක් කරගන්න පහක් කරගන්න හයක් කරගන්න නැත්නම් බිම්බිම හැකිලිම මූණට මූණ බාර තියාගෙන ඇසුරේ වැඩි කිරීගෙන සඳහා යමක් කළ හැකිද ඉදී කරා. ඒක එක. දෙක මේ පේන පිම්බීම හැකිලිම මේට වැඩිය විස්තර සහිතව බලන්න. ඒක හට ගන්නකොට කොහොමද පිම්බීමෙන් හැකිලිම වෙනස් වෙන හැටි බලන්න. පළවෙනි මේක ඊගාට පිම්බීමෙන් පිම්බීමට වෙනස් කීම් බලන්න. හැකිලිමෙන් හැකිලීමට වෙනස් වීම බලන්න. ඒතකොට මේ දකින්න දේ ඉස්මතු වෙච්ච වෙලාවේ මුණට මුණ දාපු වෙලාවේ විස්තර සහිතව බලන්න යන්න යන්න ඒකට කියනවා අපි අරමුණට සාදර වෙනවයි කියලා. අරමුණට ගිලා බයිනවයි කියලා. එතකොට අරමුණෙන් පිටපණේ තියෙන අවස්ථාවලු. ඒ නිසා එකක් තමයි වැඩි වේලාවක් අරමුණ ඇසුරු කිරීමෙන් ප්‍රමාණය වැඩිකරනද පේන වෙලාවල් වල ඉතාමත්ම සමීපව බැලීමෙන් අරමුණේ ಗುಣ ගුණාත්මක ලක්ෂණ වැඩි කරනවා. මේ පටන් ගන්න තියෙන ක්‍රමය හොඳයි. අන්නේ දෙකෙන් Tamanට චරිතයට ගැලපෙන අවස්ථානුකූලව කලියුත්තර කරන එක තමයි දෙන්න තියෙන උත්තරේ. ගරු ස්වාමීන් වහන්සේ ආධුනික යෝගියෙකු වශයෙන් ඔබ වහන්සේගෙන් ඔබ වහන්සේගේ උපදේශ මත ආනාපාන සතිය වැඩිවෙමි. පළමුව ආශ්වාස ප්‍රශ්වාස මත සිහිය පිහිටුවා සිටීමි. ආශ්වාසය සිසිල් ආකාරයකට ප්‍රශ්වාසය උණුසුම් ආකාරයකට දැනුනි. විනාඩි 10ක් 15ක් ගිය පසු ආශ්වාස ප්‍රශ්වාස නොදැනී යන තත්ත්වයටපත් විය. එසේ විනාඩි දෙකක් පමණ ගිය පසු නැවත දැනෙන්නට විය. මෙය මට කරුණාවෙන් පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඇත්තටම ආධුනිකෙක් වශයෙන් මේ බොහොම හොඳයි. මේ අරමුණක විපරිණාමය. මේ හොඳට පෙනිච්ච ගොරෝසුර පෙනිච්ච හුස්මක්. දමුණ අරමුණක් කරමන්නේ. ඊට පස්සේ ඒක සියුම් වෙලා නොදෙනී යන මට්ටමට යනවා. ඊට පස්සේ ආයසරයක් යාම මතුවලා ආයෙ පෙන්නනවා. මෙන්න මේ විදිහට අරමුණු රස මාරු කිරීම අපාය නැත්තම් සංසාරේ බවත් එකම අරමුණකක් වැඩි වෙලා පවත්වාගෙන යනකොට ඒ අරමුණ සීඝ්‍රයෙන් විපරිණාමයටපත් වෙන බවත් බුද්ධජානනාංශයේ දීර්ඝ කාලීනව මේ පරිශ්‍රණයේ ප්‍රතිඵලයක්. ඉතින් අපේ හිතේ ඒ අරමුණේ බොහෝ වෙලා ඉන්න කැමති නෑ. ඒ මොකද එකම අරමුණේ විපරිණාමයේ දැකීම අපිට කරදරයක්. එචා ආධුනිකයට හරියමාරියෝ කල්ලන්ට නමුත් මේ කෙනාට අහුවෙලා තියෙනවා මේ ගුරුසර් තිබුණ ආශාර ප්‍රසාර විනාඩි 10 15 බලන්න යනකොට සිවුම් වෙනවා. ඊට පස්සේ සිවුම් භාවය ටික ටික විතර ආය ගොරෝසු වෙනවා. මේක හරියට මේ දිග ප්‍රස්ථාරයක පළවෙනි රවුම වගේ ඊගාට මේ මේ ඔරෝසු වෙලා පෙනිච්ච ආනපනේ ආය අලුතෙන් පටන් ගන්න කෙනෙක් වගේ භාවනා කරන ආයසරයක් ඔය තැම්පත් වෙලා ආයසුළු වෙලාට පස්සේ ආයමත් වෙනවා. එතකොට අර චක්‍රයට වැඩිය පුංචි චක්‍රයක් කැරක් කැරක් කැරකි පස්සෙන් පස්සට පස්සෙන් පස්සට යන ගන්න. එතකොට අර එක රවුමක තියෙන විසිතුරු භාවයත් ඊට පස්සේ ඒ රවුමෙන් තව රවුමක් දෙනවා නිකන් ස්පිරිල්ලමක් කරකිනා වගේ මෙන්න මේ විදිහට දිගට බලාන යනකොට පහුවෙනකොට තේරෙනවා මේකේ ත්‍රිමාන රූපයක වැඩේ යන්නේ රවුම තමයි කරකින්නේ කැරක් කැරක් කැරක් කැරක් කැරක් කැරකි උඩට උඩට උඩට එනවා. මේ විස්තරේ බැලුවොත් ආනපන බැලුවා පිම්බීම ඇකිලින් බැලුවා සක්මන බැලුවා කොයි එක බැලුවත් ඒකම න්‍යායය තියෙන්නේ. ඉතින් මේ පළවෙනි රවුම දැකලා තියෙනවා. අනිත් දවසේ වාඩි වුණොත් බලන්න ඒක පරියන්කයක් තුළ මේ වගේ රවුම් දෙක තුනක් හතරක් පහක් හයක් හතක් දිගට පේනකන් හිටියොත් ඒ තුල මිනිස්සු තුන් හතර දෙනෙක්ගේ චරිත මතුවේ. එක්කෙනෙක්ගේ පෞරුෂත්වයක් නෙවෙයි මතුවේ. මේ ඉස්සල මේ පැත්තට ගිය එකන අනිත් පැත්තට මේ පැත්තට යන්න පටන් ගන්නවා. ඒ නිසා තමන්ගේම රුචි අරුචිකා තමන්ගේම පෞරුෂත්ව ලක්ෂණ අනානා බෙදනවා වගේ. හැඳි ගෑවිලකට වැටෙනවා. ඉතින් ඒක තමයි ගොඩක් කල් භාවනා කරට හම්බෙන්නේ. නිසා ආධුනිකයෙක් වශයෙන් මේක බොහොම හොඳයි. මේ පෙනිච්ච චක්‍රය නැවත නැවතත් දිගින් දිගටම එක පරියන්කයක් තුළ චක්‍ර කීපයක් ගැරකෙන තරමට ඉවසීමෙන් ඉදිරියට කටයුතු කරන්න කියන එක තමයි කරුණාවෙන් දෙන්න පුළුවන් උපදේශය. ස්වාමීන් වහන්සේ ටිකක් දිග විස්තරයක් ගෞරවනීය ස්වාමීන් වහන්ස මෙය මාගේ පළමුවන පූර්ණ කාලීන භාවනා වැඩසටහනයි. ආනාපාන සතිය වැඩිීමේ කර්මස්ථානයේ පළමුවෙන්ම ශරීරයේ සැහැල්ලු කරගතිමි. වාඩි වී සිටින ආකාරය සිතෙන් මෙනෙහි කරමින් මේ මොහොතේ මෙතන යනුවෙන් සිතමින් සුළු වේලාවක් ගත කෙලිමි. ක්‍රමයෙන් ආනාපානය කෙරෙහි සිත යොමු කෙලිමි. ආශ්වාසය මෙලෙස වැටහුණි. එනම් වම්නාසයේ ඇතුල් පැත්තේ කෙළවර හුස්ම රැල්ල ගැටෙන බව හඳුනාගත් ඉමි. ප්‍රශ්වාසයේදී නාසයේ පිටත කෙළවරේ හුස්ම රැල්ල පතිත විය. මේ අවුරින් හත්පට වතාවක් මෙනෙහි කරගත හැකි විය. වෙනත් සිතුවිලි පැමිණෙන බව දැනගතිමි. නමුත් නැවත හිඳගෙන සිටින ඉරියව්වේ සිට නැවත මෙනෙහි කෙලිමි. ආශ්වාස වායුව සිසිල් බවත් ප්‍රශ්වාස වායුව උණුසුම් බවත් වැටහුණි. මුලින්ම ආශ්වාස ප්‍රශ්වාස දීර්ඝ බවත් ක්‍රමයෙන් කෙටි වීගෙන යන බවත් දැනගතිමි. අතරතුර වෙනත් සිතුවිලි හා ශබ්ද නිසා සිත විසිරුණද නැවත ආනාපානය වෙත සිත යොමු කෙලිමි. වර එක උඩුකය පැද්දෙන ස්වරූපයක් දැනුනි. දන හිසේ වේදනාවක් දැනුනි. ඒ පිළිබඳව සිත යොමු කර සැනින් ඒ தත්වයන් අදුවිය යන බවක්ද දැනුනි. නැවත ආනාපානය කෙරෙහි සිත යොමු කෙලිමි. පැයකට වැඩි කාලයක් මෙසේ කිරීමට හැකිය. සක්මන සක්මන් භාවනාවේ යෙදීමේදී සිටගෙන සිටින ඉරියව්ව මෙනෙහි කෙලිමි. කිසිදු මෙනෙහි කිරීමක් නොමැතිව ලනුපදුරේ වරක් එක් කොනක සිට අනෙක් කොනට ඇවිද්දෙමි. නැවත සිටගෙන සිටින ඉරියව්ව මෙනෙහි කර දකුණ වම යනුවෙන් මෙනෙහි කරමින් සක්මන් කෙලිමි. සිරුර දෙපසට ඇලවෙන අයුරු දැක්කෙමි. පාදයේ බිම තැබීමේදී විලුඹේ සිට ඇඟිලි දෙසට ක්‍රමයෙන් බිම ගැටෙන ආකාරය මෙනෙහි කෙලිමි. ක්‍රමෙන් ශරීරයේ බර ඇඟිලි හා පයේ මුලටම දැනුනේය. විලුඹ සැහැල්ලු විය. මෙසේ වාර 10ක් පමණ වම දකුණ මෙනෙහි කරගත හැකි වුවද ශබ්ද හා සිතුවිලි නිසා සිත වෙනත්කට යන බව දැනුනි. නැවත සිටගෙන සිටින ඉරියව්වේ සිට වම හා දකුණ මෙනෙහි කරමින් සක්මන් කෙලිමි. පාදවල වේදනාවක් ඇතිවන බවද දහඩිය දමන බවද දැනුනි. දවසේ සෙසු කාර්යයන් කිරීමේදීද සතිය පවත්වා ගැනීමට උනන්දු වූ යෙමි. ආහාර පාන ගැනීම, වැසිකිලි කැසිකිලි කිරීම, නිින්දට යාම ආදී අවස්ථාවල සමහර විට සතියෙන් තොර වූ බව හැඳිනගතිමි. සතියෙන් තොර වූ අවස්ථාවල තීන්දුව తీරන ගැනීම අතීත සිදුවීම් සිහි කිරීම වැනි දේ සිදුවිය. හැකිතාක් දුරට සතිය පවත්වා ගැනීමට වීරිය කරන්නට ඉඩාගතිමි. තවදුරටත් සතිය දියුණු කර ගැනීම සඳහා ගෞරවනීය ගුරු දේවයන්න් වහන්සේගේ උපදෙස් පතමි. ඇත්තට හොඳයි කරගෙන යන විදිය හොඳයි. නම හිතනකට වැඩිය අපේ හිත සතියෙන් ඉන්නා වගේම අසතියත් හිතට අත්‍යවශ්‍ය කැලලා. ඒ නිසා එක දිගට යායට සතිය පවත්වනවා කියන එක වගේ නිකන් අනවශ්‍ය ආදර්ශ පාඩ තියාගන්න එපා. වරින් වර ඒක කැඩෙනවා. නමුත් අපිට දැනගන්න ඕනේ මේ ටිකේ සතිය තිබුණා මේ ටිකේ සතිය තිබුණේ නැහැ. මේ සතියේ නැතිවීම පිළිබඳ පශ්චාත්තාප නොවෙනවනම් ඒක තමයි දියුණුවේ ලකුණු කියන්නේ. සතියේ තියෙනකොට පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ නේ. ඒක ඉතින් අහම්බෙන් ආශාවෙන් උපේන දෙන්නේ. නමුත් ඒක එක දිගට පවත්වන්න බෑ. ඒක චිත්ත නියම ධර්මයක්. එතකොට එයා වරින් වර පිටපයින්. අනේ පිටපයින් වෙලාවේදී මගේ හිත මට ඕනේ අරමුණේ නෑ සතියේ නෑ කියලා දැනගන්නත් පුළුවන් කියේ වෙන්න පුළුවන්. දැනගත්තට පස්සේ ඒ ගැන පශ්චාත්තාප නොවි ඉන්නවනම් බොහෝම දියුණු යෝගාවචරයක් කියලා කියනවා. සාරිපුත්තු සාන්තේ සඳහන් කරන්න තියෙනවා පමාදේ න කම්පතිටි සති බලං. හිත ප්‍රමාණයට වැටුණයි කියලා අසතියට වැටුණයි කියලා දැනගත්තට පශ්චාත්තාප නොවෙන්න. එතකොට සතිය දියුණු කරන්න බුද්ධම ධෛර්යයක් තිබෙනවා. ඉතින් අපිට ගොඩක් කරගන්න බැරි මේ සතියේ නැතිවීම පිළිබඳ පශ්චාත්තාපයේ පාපතරයි. අන්නේ පාපතර පශ්චාත්තාපයට යට වුණොත් උද්දණ්ඩක් මිරිකල ඇරියා වගේ අපිට භාවනාවේ පාවෙන. ඒ නිසා සත්‍ය කන්නවන කමන්නේ ඉස්සරට වැඩි වැඩි බව තේරුම් ගන්න. ඊට වැඩි වැඩි එච්චරයි අපිට කරන්න පුළුවන්. ඊට තව ටිකක් වැඩි කරනවා මිසක් 100ක් සත්‍ය ඇති කරන්න වගේ ඒ පූර්වාදර්ශ ළඟ තියාගන්නේ පොතේ ගුරාලා. කවදාකවත් මේකේ තියෙන භාවනාවේ තියෙන ප්‍රායෝගික පැත්ත දන්නේ නැති අය. ඒ නිසා අසතිය පිළිබඳ පශ්චාත්තාප නොවීමේ පාඩම තමයි මට මතක් කරන්න තියෙන්නේ. අවසාන ලිඛිත ප්‍රශ්නය අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනුමාන සූත්‍රයේ ඇසුරින් ඔබ වහන්සේ කළ ධර්මදේශනාවේදී මනාප අමනාප සියල්ල පාපිච්ච ගති බවද ඒවා ඒ අයුරින් දැකිය යුතු බවද වදාළසේක. ඒ පිළිබඳව පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවහා දීර්ඝායුෂ පතමි. ආයිති අපි ඇත්තට මේ වගේ වෙලාවට ඒක ගන්න අමාරුයි. අපි බලමු ධර්ම දේශනාවේදී ඒ වගේ දේවල් සම්බන්ධ කරගන්න. මොකද මේකට ගන්න අනුමාන සූත්‍රය නෙවෙයි අපි මේ වැඩමුළුවට ඒ වගේම මෙතන උඟ දෙනෙක් ඒක අහපු නැති අය ඒ නිසා මේ වෙලාවේ ඒක ගත්තොත් එහෙම ඉඳපු ගමන් අතිශය මාත්‍රකාවට පිළිස ඇදලා දැම්ම වෙනවා. නමුත් ඒ මනාපමනාව කොයි එකත් හිතේ දොස් හිතේ කෙලෙස් සැලෙන ගතිය ඉතින් ඒක පිළිබඳව අදාළතාවයක් මේ මේ වැඩමුළුවේදී කරන ධර්මදේශනාවට සම්බන්ධ වුණොත් සම්බන්ධ කරගන්න බලමු. මම මේ වෙලාවෙ ඉච්චර වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්නෙට දීර්ඝ වශයෙන් පිළිතුරු දෙන්න. ඉතින් මේක වාර්තාගත වෙනවා ලිඛිත අවසාන ප්‍රශ්නය කියලා. තව විනාඩි 10ක විතර කාලය තියෙනවා ඉතුරු වෙලා ධර්ම සාකච්ඡාව සඳහා වෙන් කරගත්ත කාලේ. ඉතින් කාට හරි වෙන සභාවට නැගිය යුතු ප්‍රශ්නයක් ප්‍රකාශයක් ධර්ම මාතෘකාවක් තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් මතුකරන්න එහෙම නැත්නම් අපි මේ විනාඩි 10ත් සක්මන් භාවනාවට එකතු කරලා පැයකුත් විනාඩි 10ක සක්මනකින් පස්සේ නැවත තුනට සාමූහික භාවනාවට හමු වෙන්න බලාපොරොත්තු වෙයි. ස්වාමීන් වහන්සේ අර දැනගන්න ඕන සමහරවස සතිය කැඩෙනවා කියන එක අදත් කරන්න මොකක්ද කියලා මම ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාවකදී මම අහලා තියෙනවා සතිය කියන එක කැඩෙන්නේ නැහැ ටිකටම පවතින දෙයක්. එතකොට දැන් ඉස්සරහ කලින් නෝන අහපු විදිහට නෝන ප්‍රශ්නේ වේදනාවක් තිබ්බා වේදනාවක් කියන එක දන්නවා. නමුත් හිත පවත්තන්න ඕන අනපානේ. නමුත් වේදනාවක් කියන එක දන්න. එතකොට සතිය කැඩුනා කියන එක මොකක්ද සමිනවද අදහස් කරන්නේ? ඇත්තටම දැන් මේ මිනිස්සයා මමෙක් ඉන්නවා කියලා නේ දැන් හදාගෙන පටන් ගන්න කතාවක් නියන්නේ. එතකොට ওই ඉන්න මම මැරිච්චාම නේ ප්‍රශ්න තියෙන්නේ. මමෙක් ඉඳලා නැත්තම් මම මැරුණයි කියලා ප්‍රශ්නක්වත් වෙන්නේ නැහැ නේ. ඒ වගේම සතිය කියන එක බුදුරජාණන් කියනවා සදාකාලිකවම තියෙන එකක්. කාටවත් වවන්න නැති දෙයක් නෑ. ඒක සතිය අපි ලද්දා පටන් හම්බෙච්ච ඒකට කියනවා බර්ත් රයිට් එකක්. ඒක නැත්නම් අපේ ජාතික උරුමයක්. ඒත් අපි දන්නේ සතිමත් බව දන්නේ නැහැ. අපිට ඒකට මෙතින් ආරණ්‍යගත වෙන්න ඕන, රුක්ක මූලගත වෙන්න ඕන, සීල් ගන්න ඕන, ගොඩාක් බලිතවිල් නටන්න ඕනේ සතිමත් වෙන්න. නමුත් බුදුහාම කියන ඕනම කෙනෙක් ගාව සතිය සිරිච්ච මනුස්සය දන්නේ. ඒ නිසා දන්නේ නැතිකම කැඩුනා වගේ තමයි. සතියක් තියෙනවා තියෙන බව දන්නේ නැත්නම් ඒ ඉතින් සතිය කැඩීමකට බොහොම සමානයි. එයා නැවත සතිමත් වෙනවයි කියලා කියන්නේ පිටරටින් නැවකින් ගේනවා කියන එක නෙවෙයි සුපර් මාකට් එකෙන් ගේනවා කියන එක නෙවෙයි. නැවත ඒකට එළඹ සිටිනවා. ඒකට කියනවා එළඹ සිටිනවා කියලා. එළඹ සිට පස්සේ බන්නකොට සතිය තියෙනවා. ඇත්තටම කොයි වෙලාවක සතිය නැත්තේ නෑ. ඉතින් ඒක පිළිගන්න සෝවන්නත් වෙන්න ඕන. මේ මයි ළඟ හැම වෙලාවෙම සතිය තියෙනවා කියලා පිළිගන්න ආර්ය භූමියටපත් වෙනවා. අනිත් ඔක්කොමලා කණපින්දම් ගන්නනේ අයියෝ කොච්චර මහන්සි වුණා සතිය නෑනේ වැටුණානේ කැඩුණානේ කියලා පශ්චාත්තාප වෙනවා පශ්චාත්තාප වෙනවද මාස්ටර්ස්ලා මේ පෘථජනය කියන සතා මොනවා හරි කාරණාවක් කරන එකට පශ්චාත්තාප වෙලා නිකටල්ලි ධාන ඔහේ කියව කියව ඉන්නවා නමුත් පරමාර්ථ වශයෙන් බලනවනම් සතිය කියන එක සම්බචිත්ත සාධාරණ චෛතසිකයක් හැම හිතකම ඒ දැනගත්තත් නොදැනගත්තත් තියෙනවා ඉතින් අපි ඒක ගැන දන්නේ නැහැ, ඒක ගැන අවදි නැහැ, ඒක ගැන එළඹිලා වාසය කරලා නැත්තම් ඒක සතිය නැතිවීමට සමානයි. මොකද බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා යමක ලිංගයක් නිමිත්තක් ආකාරයක් ಉದ್ದೇಶයක් තියෙනවනම් ඒකට නමක් දෙන්න පුළුවන්. ඒ ලිංගයේ ಉದ್ದೇಶය ආකාරය නිමිත්ත නැති වෙච්චාම ඒ නම නෑ යාට. නම නැති වුණට වස්තු නැති වුණා වගේ. එනිසා සතිය තියෙන බවට ලකුණු අහුලා ගන්න බැරි නම් අපිට ඒ සඳහා ඇති ලිංග නිමිච්ච ಉದ್ದೇಶ ආකාර පිටි යයි යකින් මට දැන් සතිය නෑ කියලා. සතිය නැතිකම නෙවෙයි තියෙන හතින අඳුනගන්න සංඥා නැහැ. ඉතින් මේ පටලවිල්ල ආර්යයන් වහන්සේලාගේ පටලවිල්ලක් නැත්නම් බේරන්න පුළුවන් ආර්ය ලෝකේ විතරයි පුත්තජන ලෝකේ මේ නැතිවිච්ච සතියක් හොයන්න තමයි කට්ටිය දඟලන්නේ. දැහැෙන මානසිකනවා. දැහැෙන මානසිකනවා. ඒ කවුරුවක්වත් දන්නේ ලද්දාවටන් සතිය තියෙනවා. ඒක හරියට අර බල්ලා වලි ගැල්ලන්න කරකෙන. කරකෙනවා. අහුවෙන්නේ නැහැ. ඒ කාලසර්පයා කරගෙනලු මහමීර පර්වතයේ වටේ ඒ මහමීර පර්වතය එච්චර විශාලයිලු කාලසර්පයාත් ඒ චරන් දිගයිලු ඌට පොඩ්ඩක් වලිගෙට පොඩ්ඩක් ඉස්සරහින් උගේම වලිගෙ තියෙන. ඉතින් ඌ එල්ලවනවලු වලිගෙ අල්ලන්න වෙන සතෙක්ගේ වලිගෙ කියලා හිතාගෙන. එච්චර ලොකුයි මේ කතාව හැටියට ඔය මේ මහමීරු පර්වතයේදී ඌ එලවන්න එලවන්න වලිගෙ දෙනවා. ඒ වගේ පු탁 දැනට ඒත්තු කරලා දෙන්න බෑ මොනම තාලෙන්වත් දැයෙන ප්‍රයත්නයක් කරනකම් හැම චිත්තක්ෂණයම ඔබ දැනගත්තන් දැනගත්තන් සති ඉන්නේ කියන එක විස්තර ඉස්සර කරලා දෙන්න බෑ. ඒ නිසා යාළුවා ඒක කියෝලා කියෝලා කියෝලා කියෝලා සතියනොට තියෙන ලිංගේ නිමිත්ත උද්දේශ ආකාර අර පොඩි ළමයිගෙන් කට උතර ගන්නවා වගේ අරගත්තට පස්සේ තමයි කාලයක් ගියාට පස්සේ තේරෙන්නේ ඒක අර ජීවකයට උගන්නලා උගන්නලා උගන්නලා අන්තිමට දිසාපාමෝ කාචාරිකවල කැරියට ගිහිල්ලා දැන් බෙහෙත් පැල උගන්නලා බෙහෙතට නොගන්න જાතිපැලයට පුළුවන් හොයනවා කියන්නේ දවස් හතක් ඇවිල්ලා කිව්වලු එහෙම කන්නේ නැහැ කියලා. පටන් ගන්නකොට කිව්වේ බෙහෙත් පැල ටික විතරයි උගන්වන්න පටන් ගත්තා. බලනකොට හැම පැලයක්ම බෙහෙත් පැලයක්. ඒ නිසා ජීවකයා කියලා තියෙනවා හැම බෙහෙතක්ම විසක්, හැම විසක්ම බෙහෙතක් මාත්‍රාව තමයි දැනගන්න ඕනේ. ඒ නිසා අපි දැනගත්තත් නොදැනගත්තත් හැම චිත්තක්ෂණයක වෙන්නේ සතිය කියලා හිතාගෙන අන්න ඒකට තරම් වෙන ජීවිතයක් ගත කරන්න. අන්න ඒකට තරම් වෙන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සකස් කරගන්න එතකොට gedera යන්නේ ආපු කෙනා නෙවෙයි. සම්පූර්ණ වෙනස් කෙනෙක් නෑ අනේ සත්‍ය හොයන්නව සත්‍ය හම්බුනේ නෑ අඳුන ගන්න බැරි වුණා. ආදි වශයෙන් කියන කෙනා ගිනා ආපු මැට් තමයි ආපහු යන්නේ. මොන විදියෙන්වත් අලුත් වෙන්න කැමති නෑ. ඒ නිසා ප්‍රශ්න ওই විදිහට අහන්න පුළුවන් නමුත් උත්තරයක් අමාරුයි දෙන්න. එකන ස්වාමීන් වහන්සේ කියන්නේ මොන අරමුණෙන් අරමුණට මාරු වුණත් ඒ අරමුණ මාරු වෙන ගැන අවබෝධයෙන් ඉන්නවා නම් ඒක සතිය කියන එක ඉතින් ඒ ඕක වෙන කෙනෙක් නෑ කියන්න කැමති පිළිගන්න කැමති නෑ ඒ නිසා මම ඔළුව හොල්ලන්න යන්නේ උගදිනකොට කියලා දෙන මේ ආනාපානෙම තියෙන්න ඕන කියලා මේගොල්ලන්ට මේ ගෙදරින් එනකොට අරගෙන ඉන්නේ එහෙමනේ ඉතින් ඒ නිසා හැම වෙලාවෙම මේ ආනාපානෙත් එක්ක සතිය කසාද බඳින්න හදනවා ඒ හැම බැඳිල්ලක් බුදුහාමෝ ගන්නන්නේ බුදුහාම කියන්නේ හැරුණු හරුණු අස ගසවුළු අස එනේන ඕනේ අරමුණට පිටාවේ සතිය පවත්තන්නේ කියලා. ඒක විශේෂයෙන්ම විපස්සනා දන්නේ නැති කෙනා නැත්තම් සමතීට බර වෙච්ච කෙනා කොහොමඩක්වත් ඒක පිළිගන්න කැමති නැහැ. ඒ නිසා අපිට ගහපා දෙන්න හැකියාවක් නැහැ. සමත යෝගාවචරයේ එකම අරමුණක පමණයි සතිය පිටවන්න දන්නේ අරමුණ නැතිච ගමන් සතිය නැතුණයි කියනවා. විපස්සනා යෝගාවචරය එහෙම කියන්නේ අරමුණු කොයිතරම් වෙනස් වුණත් සතිය පාත්තන්න පුළුවන්. ඒ බව දන්නවනම් සෙල්ලක්කාරයි යෝනිසුමංස්කාරය ඒ බව දන්නේ නැත්තම් අයෝනිසු මනසිකාරය ආදී සත්‍ය කරනවා කියලා කණපින්දම් ගන්නවා. ඒ නිසා සබාවක් වශයෙන් කතා කරනකොට ඒකට ඔව් නැහැ කියන්න බෑ. පුද්ගල වශයෙන් නම් ඔව් නැහැ කියන්න පුළුවන්. නන්දනේ මම පටලවනවාද නැත්නම් වෙනසක්. අවස්ථයි කර ස්වාමීන් වහන්සේ දැන් අපි ඉන්නේ භාවනාවේ නම් භාවනා අරමුණේ දක්වලා ඉන්න අතරතුර භාවනාවට කිසිම සම්බන්ධයක් නැති වෙනත් කුණු ගොඩ පැත්තකට අරමුණු වලට සිත ගිහිල්ලා ඒකෙ දිගට ඉන්නවා නම් ඒ අතරතුර ඇත්තටම භාවනා අරමුණේ තිබුණු සතිය කැඩලා නිසා ඒත් එහෙම කියන්නේ මම නෑ කියන්නේ. එහෙමනම් එහෙම තමයි නමුත් මට එකක් කියද හැකි භාවනාවට අදාළ නැති අරමුණක් කියලා ලෝකෙ මොකක්වත් නැහැ. ධම්මානුපස්සනාට ගියම සියල්ලම භාවනාව. ආධුනිකයට කායනුපසනා කරන කරන්න කායනුපසනා පිට ඔක්කොම භාවනාවන් පිට තමයි. කායනුපසනා පාටු තැනින් පටන් ගන්න. ඊට පස්සේ වේදනාව කියලා ටිකක් ලොකු තැනකට යනවා. ඊට පස්සේ වේදනා චිත්තානුපසනා කියන තවත් ලොකු වෙනවා. ධම්මානුපසනා කියන මුළු ලෝකෙම සතිපවත්තන අරමුණ. අසවල අරමුණේ සතිය පාත්තන්න බෑ කියලා උග්‍ර කාමයටවත් බෑ සතිය යට කරන්න. උග්‍ර ද්වේෂයටත් බෑ සතිය යට කරන්න. ඒ නිසා උග්‍ර කාමේ ඉන්නකොටත් මම දන්නවා මට කාමේ තියෙනවා කියලා. ඒක වළක්වන්න බෑ. උග්‍ර ද්වේෂයේ ඉන්නකොට මට ද්වේෂයේ ඉන්න බව දැනගන්න පුළුවන්. يعني වතුරේ තියෙන තෙත ගතිය මොන තරම් රත් කරත් නැති වෙන්නේ. ඊට අපිට ඕන භාවනාවනේ ඒක භාවනාව ඒක පැනන නිසා අපිට ඒ කියන්නේ මම කියනවා මේ අර්ථකතනියේ භාවනාව කියනමයි සතිය කියලා ගත්තොත් මට ඕන කරලා තියෙන සතිය පුළුවන් නම් රබර් බෝලයක් යටම අල්ලලා තියාගෙන ඉන්න බයන්න පුළුවන්ද කියලා බලන්න. අතෑරපු ගමන් බුක් ගාලා උඩ එනවා. ඒ වගේ තමයි සතිය මොන්නම දෙයකටවත් යට කරන්න බෑ. යට උණයි කියලා හිතෙනවා, පෙරළුණයි කියලා හිතෙනවා. ඒ වුණාට වතුර කොච්චර රැලිනක් ගත් තැම්පත් වුණත් වතුරේ චේතගතියට මොනවක්වත් වෙන්නේ නෑ. මුහුදේ සුනාමි නැගත් බඩදියාවත් බාදියාවත් වතුරේ තෙතගතියට මොකුත් වෙන්නේ නෑ. ඒ නිසා සතිය තියෙන වතුරේ ඒ ගතිය තෙතගතිය වගේ සතිය තියෙන ගතිය බුද්ධ ඥානසේ සඳහන් කර තිනවා තථාධිපතේ යබික්කවේ සබ්බේ ධම්මා. මේ ලෝකේ තියෙන හැම ධර්මයකටම සතිය අධික ප්‍රතිකම් පවත්නවා. එයා දන්නේ නැත්තම් කියන මට ඕන දේ නෙවෙයි සිද්ධ වුනේ. ඒ නිසා සතිය මම මට කියන්න නැතුව ගෙදර ගිහිල්ලා කිය. මම දන්නේ මේ කට්ටිය කැමති නම් යනවත් ගන්න ඕන නේනවත් ගන්න සතිය නෙවෙයි. ඒ ඉතින් ඒ එහෙම ඉතින් පිළිගන්න කට්ටියක් ඉන්නවා. අනික කට්ටිය ඒකට කැමති නැහැ. ඒ කටට කියන්නේ මේක හෙල්ලෙන්නේ නැතුව ඒකෙම තියෙන්න ඕනේ. ඉතින් ඒකට සමත සමාධිය කියනවා. මේකට ක්ෂණ මාත්‍ර සමාධිය කියනවා. ඉතින් මේ දෙක අතර අද භාවනා ලෝකේ යුද්ධ. නෑ නෑ. සතිය දැන් ඇදලා ආපහු ආවම සතිය ආවම සතිය තියෙනවා කියලා දන්නවා. ඒත් මම හැදෙනවා කියන එක තමයි අපි දැන් ගොඩක් වෙලා ඒ අපි ඉන්න අරමුණෙන් පිටපැනලා හුඟක් වෙලා ඉන්නවනම් ඒ ටිකේදී සතිය කැඩලා හැබැයි ආයෙ භාවනාවට ආවම ආයෙ සතිය ආවා කියලා නම් දන්නවා. ඒකට අපි දෙන අර්ථකථනය අපි හොඳ පිරිසුදු අතර එකට මොන එබිල මුක නිමිත්ත බලනවා කියලා හිතමු. මුණ දිහා බලා ඉන්නවා බලනකොට කඩදාසියක් කොලයක් වැටෙනවා මෙතෙන්. අපි වැවක කැලේක තියෙන වැවකට ගිහලා කිසි බාධාවක් නැතන කරලා මුක නිමිත්ත බලනවා. එබිල බලන වතුරේ ඡායාව. එතකොට ගහකින් කොලයක් වැටෙනවා. ඒකට රැලි මාලා එනවනේ. ඒකට අපි අර මුක නිමිත්ත කැඩෙනවනේ. අර පිළිවෙල නැති වෙනවනේ. ඊට පස්සේ ආයෙ කොළ වැටුනේ නැත්තම් අපි කලබල වුණේ නැත්තම් ඔය තැම්පත් වෙනවනේ. නමුත් අපි තුමු දිගට දිගට කොළ වැටෙනවා කියලා. කොළ වැටුණට මුඛ නිමිත්ත කඩ කඩ වුණාට නැති වෙන්නේ නැහනේ. ඒ චම්පට චංචල තියෙනකන් හැබැයි වතුරේ පිළිඹු කරන ගතිය කොළ කැඩුණට නතර වෙන්නේ නැහැ. කොළ කැරිල්ල වැටිලා නතර වෙච්ච ගමන් වතුර තැම්පත් වෙන ගතියත් වතුරේ ගතියක්. නිසා අපිට ඒ දැගීමේ උලංගවදෙන් තන කොළ වැටෙන තැන වතුරේ පිළිඹු නැති වෙනවයි කියලා කිව්වොත් වැරදිද? වතුරේ නැවත සමතල වෙන ගතිය නැති වෙනවා කියන්න බෑනේ. එයා දැකලා නැහැ. මොකද මේ වතුර නිතරම කොළ වැටෙනවා. මේ වතුර නිතරම හෙල්ලෙන නිසා හිතනවා වතුරේ පිළිඹු වෙන ගතියක් නැහැ. වතුරේ සමතල ගතියක් නැහැ කියලා. මොකද සර්වඥාන්සේ දැකලා තියෙනවා තැම්පත් වතුරේ කැළඹෙන තාක්කල් නම් ඔය පිළිඹු වෙන ගතියක් සමතල ගතියක් නැහැ. ඒක කැඩෙනා වගේ වුණාට නොකැඩිය හැකි වස්තුවක් එතන තියෙනවා. භාවයක් තියෙන්නේ ගතියක් තියෙන්නේ ස්වභාවයක් තියෙන්නේ ඒ ස්වභාවය තමයි වතුරේ පිළිඹු කරන ගතිය සහ සමතල වෙන ගතිය. ඒ වගේ මේ හිතේ එක ස්වභාවයක් තමයි මේ එළඹිච්ච දේ දන්නවා. ඒක නෑ කියන්න බෑ. ඉතින් ඒක තමයි ඔය හිප්නොටිසම් වල එහෙම නැත්තම් කියනවා මේ බීමස්මර જાති දෙකක් තියෙනවා. එකක් ඒ විමස්පර වෙච්චලා තින්දේ දාන්නවා. අනිත් එක තියෙනවා ඒක දන්නේ දන්නේ නැති එක සනീപ කරන්න පුළුවන් දන්නේ එක කියන්නේ උබරුව කරන්නේ. මේක සනീപ කරන්න බෑ. <laughs> තේරෙන්නේ කතාව මොකද්ද කියන්නේ? මුලින්ම මේ තත් වෙනවා එක එක ඌට දවසට 25 රැක් විතර වැටෙනවා. ඒ මාරේ ඉඳගෙට යනකොට දක්කාල කැලියට දිරනවා. දැන් කබරේක් වගේ දඟන මම තඹේකට ගණන් ගත්තේ නෑ. තනකොළ හොඳට තියෙන තැනකට වැටෙන තමයි එහෙම දාන්නේ. දැන් හිටිය හැංග අල්පලන් තිබුණා කොහෙවත් වැටුන්නේ නෑ මම. දැන් නැගිටිලා පස්සේ මම මොකද ටිකක් අමාරුයි සුවනත් මම ප්‍රශ්න නෑ. උඹට හැමදාම ඔය මාරේ මට ගානක්වත් නෑ. මොකද මන් දන්න උට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඉතින් අපිට බයයි මේ මැතුන හැදිලා කියලා ඌට හැදුන් නැත්තම් ගානක් කිල්ල ගන්න විදියක් නැහැ. ඌට කීයක් හරි ඉල්ල ගන්න හැදෙන්න ඕන. ඉතින් ඌ ගණන් අරගන්න නරකයි. සතිය කැඩෙනවා. ඉතින් ඒ මම මොනව කරන්නේ නැවත හැදෙනවා. ඉතින් මම මොනව කරන්නේ? ඉතින් ඕකට කනගාටු වෙන මනුස්සයාට කියනවා මොකද්ද කියන්නේ? <laughs> මොකද්ද කියන්නේ? ආමනේයි කියනවා සත්පුරුෂයයි කියනවා මුරුගයයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ බුදුහාමුදුරුවෝ මං වගේ කෙලින් කියන්නේ වට කරලා කියන්නේ. උකට සැලෙන්න එපා. manussත්තු ප්‍රතිලාභේම වාසනාවක්. ඔක නැවත හදන්න පුළුවන් විශ්වාසය ගන්න. ඒකට ඔබ බොහොම ආසන්නේ නිවනේ ඉන්නේ. කැඩෙනවයි කියන පැත්තට ගත්තොත් හැමදාම පශ්චාත්තාප වෙනවා. මේ චරිත දෙක මේ සන්තෝෂ වෙලා මං හල්කි සංඥාව ගන්න චරිතයත් බෑ නෑ කියන චරිත දෙකයි බුදුහාමුදුරුවෝ අත තියන්නේ නැහැ. කවදාකවත් අත තියන්නේ බෑ. බෑ කරන්න බෑ. බෑ කියන එක නම් බෑ කියලා, බැරිය මලේ බෑ කියලා, බැරි මලේ බෑ කියලා, බැරි මලේ බෑ බෑ බෑ. ඒ ඉති කරන්න දෙයක් නැහැ. තව ඔය අතරමැද කලාතුරකින් කෙනෙක් ඉන්න ඔය බෑ කිව්වට ඕකටම හැකි සංඥාව ගන්න පුළුවන් කියන එක ඒ මනුස්සයාට බෑ කියන්නත් බෑ. ඒ ඇමරිකාවේ රිසර්ච් වල හොයලා තියෙනවා මේ සතිය කියන එක ලෝකේ තියෙන ඉතාමත් වැදගත් මූලධර්ම. ඒක මේ වගේ තැන් වලයි ඒක නොමිලේ දෙන්නේ. සතිය උගන්නවෙයි. ඇයි මේක සමහරක් ආසාවෙන් කරන්නේ? ඇයි සමහරක් ආසාවෙන් නොගන්නේ? කාටවත් උත්තර දෙන්න බෑ. මෙච්චර නොමිලේ දෙන මෙච්චර වටිනාම දේ තියෙද්දි සමහර වේගම එලවලා ගිහිල්ලා ඉල්ලනවා. සමහරෙකුට ওই සතිය ඛණ්ඩේ මොකටේ? ඇයි එහෙම වෙන්නේ කියලා කියන එකට නිදහසට කරන රිසර්ච් එකක්වත් ඩිසයින් කරන්න බැරිලු. මොකද ඒකේ යා ගෙනාපු හැටි. ඒ නිසා මේ සත්‍ය පිළිබඳව ගත්තා. ඒක සදාතනික සනාතනික ධර්මයක් කියන එකත් ඇත්ත. ඒක කැඩුනා කියලා ඒකට තැලෙන ගතියක් තියෙනවා. ඒකත් ඇත්ත. ඒක සැලෙන කෙනා සැලෙනවා. එයාට කැඩෙනවා වගේම තමයි. හැබැයි සතිය බුදුරජාණන් වහන්සේ බන්න පැත්තේ හැම චෛසිකයකම තියෙන ධර්මයක්. ඒ ටික තේරුම් ගන්න පුළුවන් වුණොත් මම හිතනවා වැඩමුළු සාර්ථකයි කියලා. කොච්චර જાති කරුවත් ඔය සතිය කියන එක අපි කැඩුනා කියලා කිව්වට අපිට නැවත කැඩිලා නැහැ කියන බව පෙන්වන්න පුළුවන් ඒ ආපහු එනවා. දැන් රණ්ඩු කරන්න දෙයක් නැහැ නේද? ගහ බැන ගන්න දෙයක් නැහැ දැන් ඔය තියනවා කිව්වත් එකයි නැහැ කිව්වත් එකයි. හොඳයි අපි එමුනා යනවා සක්මන්ට. අපිට තියෙන විනාඩි 50ක් 55ක් විතර කාලයක් අපි තුනට නැවත රැස් වෙනවා පරියංග භාවනාවක් සඳහා. ඉතින් මේ පළවෙනි ප්‍රශ්න විචාරතු වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.